සබ්බ ධම්ම මූල පරියායං ඕ භික්කවේ දේශිස්සාමි තන්සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමීතිති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපේ ජීවිතය භාවනාවක් උදෙසා යොමු කරගත්තා වූ මේ වෙලාවේ මේ තමන්ගේ ජීවිතේ වැඩෙන්නා වූ ධර්මයට කරන්නා වූ අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවක් විදියට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළා තව තවත් තමන්ගේ ජීවිතයට ශක්තියක් උදා කරගන්නවා මේ භාවනාමය කටයුතු සඳහා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ධර්මයේ මේ සූත්‍ර දේශනාවක් විදියට බැලුවොත් මේ දේශනාව ඇතුළත්ලා තියෙන මජ්ජිම නිකායේ පළවෙනි පොතේ මූල පරියාය සූත්‍රය කියලා අපි අහලා තියෙනවා අන්නේ ධර්ම දේශනාව තුළ මුළු ත්‍රිපිටකයෙන් පින්වත්නි බැලුවොත් ධර්මය පිළිබඳව ඒ දේශනා අතර නතේ බික්කු භගවතෝ බාහසිතං අභිනන්දුන්ති කියලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට ඇසුවා වූ පිරිස සතුටුුනේ නැහැ කියලා තියෙන එකම දේශනාව විදියට මේ මූලපරියාය සූත්‍ර දේශනාව ඇතුළත් කරන්න පුළුවන්. එතකොට පින්වත්නි හැම සූත්‍රයක් අවසානයේම අපිට ඇති වෙනවා යම්කිසි සහනයක් සැනසීමක් අපේ ගමන් මාර්ගය සමග මේ කියන්නා වූ දේශනාව සැසඳුනා නම් බොහෝම සතුටක් ඒ වගේම පෙර සංඝයා ආවා වූ පිළිවෙල අනුව විශ්වාසයක් ගොඩනගෙනවා මේ මාර්ගය හරි මේ පිරිසක්ම කියනවා මේ කටයුත්ත මේ විදියට සිද්ධ වුණා කියලා. හැබැයි ඒ විදිය දෙයක් එදා ඒ භික්ෂූන් වහන්සේලාට සිද්ධ වෙලා නැහැ. මේ පිළිබඳව අටුවාව බැලුවොත් එහි සඳහන් වෙනවා මේ භික්ෂුන් වහන්සේලා බ්‍රාහ්මණ කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ මේ අයට නොතේරෙන්න මේ ධර්මය මාන්නය කැඩෙන්න නොතේරෙන්න ධර්මයක් දේශනා කළා කියන ස්වභාවයක්. නමුත් පින්වත්නි මෙහිදී කටුකුරුම්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා ඊට වඩා මේ ධර්මයේ තියෙන හරවත් පද්ධතියක් හරහා ගියපු ස්වභාවයක් පිළිබඳව. ඒ තමයි එදායේ භික්ෂූන් වහන්සේලා මේ ජීවිතයේ තියෙනා වූ සංඥාවක් ප්‍රඥාවක් කියන ස්වභාවය තුල හිර වෙලා ඒ දයන්සේ සංඥාව අල්ලාගත්තු පිරිසක් වෙලා ඒ අය හිටියේ. ඒ පිරිසට මේ කාරණය කිව්වට පස්සේ තමන් හිතාගෙන හිටියා මේ එකතු කරගත්ත ඉඩකඩම් යාන වාහන ආදී මේ බාහිර වස්තුන් සමූහයත් එක්ක ඉන්නා අපි වගේම ඒ පිරිසත් හිතුවා මේ ලෝකයේ තියෙන මේ පේන්නා වූ දේවල් තමයි මේ ලෝකයේ තියෙන්නේ කියලා. ලෝකයේ පේන දේ ඇත්තයි කියලා. ඒ නිසා බාහිරින් බලලා ඒ අය හිතුවා මේ දේවල්ම තමයි ලෝකයේ තියෙන්නේ කියලා. දෙයක් විදියට දැක්කා. ඒ පුද්ගලයන්ගේ තිබුණා සුතමය ඥානය විදියට ඒ පිරිස ඇත්තටම බොහෝම ඉදිරියෙන් ඉඳව පිරිසක්. අද වුණත් සුතමය ඥානය අතින් බොහෝම වැඩි පිරිසකට අපි කිව්වොත් මේ භාවනාවේ තියෙන බොහෝම සරල තනින් බැසගත්තු අත්දැකීමක් පිළිබඳව ඇත්තටම ඒ අය පිළිගන්න කැමති නැහැ. මොකද Taman ඉදිරිපත් කරගන්න ඉස්සරහට සුතමය ඥානය. සුතමේ ඥානය වරදක් නෑ ප්‍රයෝජනය පිණිස පාවිච්චි කිරීමට. නමුත් මෙහිදී පේනවා හොඳටම මේ පිරිස ඒ සංඥායි පැටලිලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර දේශනාව සංඥාව ඔස්සේ ගිහිල්ලා ඒ කියන්නේ අපි සටහන් කරගත්ත දේවල් ඔස්සේ ගිහිල්ලා ප්‍රඥාව මතු කරගන්නට උදව් උපකාර වෙන දෙයක් කියන තැන ඒ පිරිසට ඉතා පිළිගන්න බැරි වුණා. අන්න ඒ නිසා පෙන්වා දෙනවා මෙහිදී පිරිස සතුටකටපත් උනේ නැහැ කියලා. අන්න එහෙමනම් පින්වත්නි අපි ඒ සූත්‍රේ නිදාහනේ වශයෙන් මේ විදිහට විග්‍රහ කළා අපි බලමු මේ සූත්‍ර දේශනාව තුළ ඇත්ත වශයෙන්ම කියන්නේ අපේ ප්‍රායෝගික ජීවිතයට ගත හැකි මොන විග්දී අත්දැකීමක්ද කියලා. සූත්‍රයේ කරුණු විදියට මුලින් සඳහන් වෙනවා අච්චතවත් ප්‍රතුජ්ජනයත් ඒ වගේම සෝවාන් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේ සකෘදාගාමි අනාගාමි බවට පත්වෙච්ච උතුමන් වහන්සේලා රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ පවතිනා වූ කෙලෙස් වල ස්වභාවය පෙන්වා දෙනවා. තණ්හා දිට්ඨි මාන වශයෙන් අල්ලා ගන්නා වූ ස්වභාවය අනුව මේ මේ පුද්ගලයන්ගේ ස්තරය ඊළඟ අවස්ථාවට යදී ඊට වැඩි ඒ පුද්ගලයාගේ මානසික දියුණුව ඊළඟට යා ඊට වඩා වැඩි කියන එක පෙන්වා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විතරාග විතදෝෂ විතමෝහ කියන කාරණාත් එක්ක කරුණු අටකට පෙළගස්සලා පෙන්වා දීලා තියෙනවා මේ කාරණා ඔස්සේ යා යුතුයි කියලා. ඒ වගේම පින්වත්නි තවත් ඒ අසුතවත් පෘතුජනය කල්පනා කරන ස්වභාවයත් ලෝකය පිළිබඳව ඒවගේ මේ සෝවාන් ආදී ආර්ය උතුමන් වහන්සේලා මොන සංකල්පයන් පදනම් කරගෙනද මේ ලෝකේ යථාර්ථය කරා එළඹෙන්නේ කියන එක තවත් කරුණු 24ක් ඔස්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් අපි ඒයින් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියලා කරුණු හතරක් මේ රූප ධර්මයේ තියෙන යථාර්ථය අවබෝධ කර ගන්නට තියෙනා වූ ස්වභාවය පිළිබඳව මේදී දේශනා වෙනවා එහිත් පින්වත්නි නනතුරුව භූත කියලා ඇත්තා වූ දේවල් පිළිබඳව දේව බ්‍රහ්ම මාර ඒ වගේම ආවස්සර සුභකින්නක වේහප්පල කියන මේ බ්‍රහ්ම ලෝකයන් පිළිබඳව ඒ වගේම ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන අරූපතලයන් පිළිබඳව ඒ වගේම දිට්ඨය සුතය මුතය විඤ්ඤාතය කියන මේ ධර්මතා පිළිබඳවත් නානත්ත සබ්බත්ත කියන ඒකත්ව කියන කාරණා නිර්වාණය කියන ධර්මය මේ විදිහට කරුණු 24ක් විදිහට පෙන්වා දීලා තියෙනවා මේ අසුතවත් පුතුජනයා මේ කාරණය පිළිබඳව හිතන්නේ කොහොමද ඒ වගේම සුතවත්භාවයට පත්වෙච්ච කෙනා හිතන්නේ කොහොමද කියන කාරණය හොඳින් පෙන්වා දීලා තියෙනවා එහිදී පින්වත්නි අපි බැලුවොත් සාමාන්‍යයෙන් අසුතවත් පුතුජනයා තණ්හා මාන දික්ටි වශයෙන් අපේ මනසේ ගොඩනැගෙන ප්‍රපංචයන්ට අනුව කල්පනා කිරීම වශයෙන් ඇති කරගන්නා වූ දේවල් බොහෝයි. ඒ වගේම සෝවාන් භාවයට පත්වෙද්දී දික්ටි කියන ස්වභාවය මා මගේ කියලා ගත් ආත්මීය ස්වභාවය ඉවත් වෙලා මාන තණ්හා වශයෙන් කරන ප්‍රපංචය සකෘදාගාමි අනාගාමි වෙන බව කම්ම පවතිනවා. නමුත් රාහතන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ තුලත් ඒ තණ්හාමාන දිට්ඨි ප්‍රපංචයන්ගෙන් දුරු වීම තුළ දේශනාවන කාරණය උන්වහන්සේලා සම්බන්ධව කියන්නේ අභිජානාති කියන කාරණය. සුතවතාරී ශ්‍රාවකයාට අභිජානාති කියලා කියන්නේ විශේෂ නුවණකින් දන්නේ. එහිදී අපි බැලුවොත් මුලින්ම මේ කාරණය ධර්මයේ සඳහන් වෙන්නේ අසුතවත් පුදුජනයාගේ ස්වභාවය කියනවා. අසුතවත් ප්‍රතුජ්ජනයාගේ ස්වභාවය කියන්නේ පින්වත්නි අරියාණං අදස්සනං අරිය ධම්මේ යකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සනං සප්පුරිස ධම්මේ අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ එතකොට මේදී බලන්නට ඕන අපි අපි හුඟ දෙනෙක් අද ආර්යයන් වහන්සේලා දකින්නට යනවා සුතමේ ඥානය විතරක්ම මුල් කරගෙන තමන්ගේ ජීවිතය බොහෝම සරල තැනකින් බැහැගෙන බලන්න තියෙන ධර්මය එහෙම අත්හැරලා තමන්ගේ තරක බුද්ධියකින් බලනවා මේ ස්වභාවයේ තියෙන කෙනෙක් කියලා ආර්යයන් වහන්සේ තමන් කොටු වෙච්ච දෘෂ්ටි කෝණයට අනුව බලන ලෝකය දිහා බලනකොට ඇත්තටම තමන්ට සුදුසු ආර්යයන් වහන්සේලා කියලා ඊ අය සත්පුරුෂයන් කියලා තෝරාගත්ත පිරිසක් ඉන්නවා හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම සත්පුරුෂයවත් ආර්යයන් වහන්සේවත් අපිට තෝරලා බලන්න දෙන හොඳම ඉඩකඩ තමයි බ්‍රහ්මජාල සූත්‍රයේදී පැහැදිලි කරනවා තමන්ගේ ගුරුවරයාත් තමන්ගේ ගෝලයාත් අතර සම්මාදයක් පවතිනවා බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව එක්කෙනෙක් පහදිනවා අනිත් කෙනා ගුණයට නිග්‍රහ කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ ගුණය කියන කෙනා කරේ පහදිනවා අගුණය කියන කෙනා කරේ අපහදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই දෙකම වැරදි කියලා. අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෑදුනා කියන එක නරකද? ඉතින් මේ වෙන දේවල් හිතනවට වඩා ඇත්ත. කාරණේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතීම සුදුසු. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේදී පෙන්වා දෙනවා මේ පුද්ගලයා මේක තමන්ගේ ජීවිතයෙන් ප්‍රායෝගිකව නොදැක අපි කොහොමද බුදු කෙනෙක් හඳුනගන්නේ? ඊට සාපේක්ෂව තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ගුණය හඳුනගන්නේ. ඒ වගේම සත්පුරුෂය කියන්නේ කවුද කියලා තමන්ගේ භාවනා අත්දැකීමට අනුව අහද්දී ඒ පුද්ගලයා ලද අත්දැකීම ඉදිරියට යන ආකාරය විස්තර කරනවා නම් ඒ වගේ මේක තමනුත් අත්දැකලා තියෙනවා නම් තවත් බොහෝ පිරිසක් ඒක අත්දැකීමින් තියෙනවා නම් තමන්ට ලොකු විශ්වාසයක් දැනෙනවා ධර්ම මාර්ගය පිළිබඳව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමෙක් ධර්මය දකිනවා නම් ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා කියන්නේ මෙන්න ප්‍රායෝගික අර්ථයෙන් අපිට දෙනවා බුදුරජාණන් වහන්සේ කියන කෙනා හඳුනගන්න මේ විදිහේ දෘෂ්ටි කෝණයක් තුල තමන්ගේ දැක්මක් තුල හදලා දෙනවා නිවැරදි දැක්මක්. ඉතින් අන්න ඒ වගේ අපිට ක්‍රමයකින් මේ බුදුරජාණන් වහන්සේ හඳුනගන්න යන නිවැරදිම ක්‍රමය අපි ආර්යයන් වහන්සේලා කියලා ලෝකේ ඉන්නවනම් යම් පිරිසක් අපි ඒ පිරිස පිළිබඳව දොසක් කීමක් ඒ වගේ මේ අයගේ ಗುಣමකාදමීමක් නෙවෙයි කරන්නේ. තමන් ප්‍රායෝගිකව කරනවා කරලා උන්වහන්සේලාගෙන් අහනවා එහෙම සමග තමන්ගේ ප්‍රශ්න ගැටලු ආදී විසඳෙනවා. එයින් තමන් විශ්වාසයකටපත් වෙනවා. ඒ වගේම පින්වත්නි සත්පුරුෂයා කියලා කියන්නේ ආර්ය භාවයටපත් නොවුනත් ඒ ධර්මයේ පිළිබඳව තමන්ගේ අත්දැකීම අනුව යමක් ඉදිරියට ගෙනියන්නට පුළුවන් නම් ඒ අත්දැකීම අනුව යම් කෙනෙකුට මේ ධර්මය පහදලා දීලා තවත් පුද්ගලයන් ඉදිරියට ගැනීමක් කරන්න පුළුවන් නම් ඒ අයට සත්පුරුෂයන් කියනවා හැබැයි මේ අසුතවත් පුදුජනයාගේ ස්වභාවය තමයි එහෙම කල්යාණ මිත්‍රයෙක් දකින්නේ නැහැ. සත්පුරුෂයන් වහන්සේ නමක් නමක් දකින්නේ නැහැ ආර්යයන් වහන්සේ නමක් දකින්නේ නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ හික්මීමක් ඇති කරගන්නේ නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ බවක් ඇති කරගන්නේ නැහැ. මෙන්න මේ තැනැත්තට කියනවා අශ්වතවත් පුතුජනය කියලා. මෙහිදී පින්වත්නි කල්යාණ පුතුජන කියන නාමයක් අට කතාවට අනුව සඳහන් කරලා තියෙනවා මේ ධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන කෙනා සුතවත් භාවයට ආර්ය භාවයට පත් නොවුනත් ඒ පුද්ගලයා කල්යාණ පුතුජනෙක් කියලා. කොහොම වෙතත් අපි මේ ධර්මයේ ඊළඟ පියවර බැලුවොත් ඒ අසුතවත් පුතුජනයා මුලින්ම පින්වත්නි අපි මේ කාරණා හතරක් ඔස්සේ මේ පිළිබඳව පටවිය ආපෝ ධාතුව තේජෝ ධාතුව ආයෝ ධාතු කියන මේ සංකල්පයන් ඔස්සේ යථාර්ථයට යන ස්වභාවය පිළිබඳව මේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා එවැනි අස්ම අස්ස ඒ තමන් සත්පුරුෂ භාවයක් දන්නේ නැති එවැනි පුද්ගලයෙක් අසුතවත් පුතුජනයා කියන මේ ස්වභාවයේ ඉන්න කෙනා දකින්නේ පාඨවිය දකිනවා පාඨවින් පාඨවිතෝ සංජානාති මේ පොළව කියන එක දකින්නේ පොළව වශයෙන්මයි ඇත්තටම ඒ පොළව මතම අපි ජීවත් වෙනවා ඒ වගේ මේ පුද්ගලයා දන්නේ මීට වටිනකමක් දීලා තමන්ට මේ තරම් ඉඩකඩම් ප්‍රමාණයක් තියෙනවා එයින් තමන්ගේ මේ මණිකාදී හට ගන්නා උපලවල් හොඳයි ඒ වගේම ඊට වඩා අනිත් පොළව හොඳ නැහැ. ඒ වගේම ගොඩින් අපිට මේ තරම් මඩින් මේ තරම් කියලා අපි ලෝකේ හදාගත්ත සංකල්ප රාශියක් ඔස්සේ තමන්ගේ හිත පවතිනවා. ඒ හිතේ පැවැත්ම කොහොමද කියනවා නම් මේ විදිහේ භාවනාවකට යොමු වෙච්ච වෙලාවේ අපිට මේ දේපලවල බඩු බාහිරවල ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවයි සංකල්පනා අපේ මනසේ නිතරම හොල්මන් විදියට ඉන්නවා. ඒක නිසාමයි පින්වත්නි කියන්නේ මේවාට සතර මහා භූතයන් කියලා. භූත කියන එකේ අර්ථය සාමාන්‍යයෙන් සතර මහා භූතයන් කියලා කියන එකම තියෙන්නේ වේලාවකට මතුවෙනවා වේලාවකට නැහැ. අපි සාමාන්‍ය ලෝකේ භූතයන් කියලා අහන්නේ ওই වගේ ස්වභාවයක් නේ. වේලාවකට මතුවලා පේනවා ආයෙත් වේලාවකට නැති වෙනවා. ඉතින් ඒක මේ ධර්මයේ භූත ස්වභාවය හරියටම සුපරිච්ඡාකාරීව බලද්දී හොඳට ඒ භූත ධර්මය කියන එක බොහෝම සරලව තේරෙනවා. ඉතින් මේ පඨවි කියන ස්වභාවය හිතන්නේ පුද්ගලයා මේ අසුතවස් කෙනා හිතන්නේ මේ මහ පොළොව තමයි Tamanට ලැබුණේ මේ තරම් දෙයක් තමයි වටිනා දෙයක් කියලා ඉඳලා අවසානයේ මේ මහ පොළොවත් එක්කම ඉඳලා මහ පොළොව නැමැති සංකල්පනා රාශියක් එක්ක Tamanගේ හිත පවත්වලා මරණයටපත් වෙද්දිත් මේ මහ පොළොවම අල්ලගෙන මැරුණොත් ඒ තැනත්ත නැවත මේ මහ පොළොවට උරුමකම් කියමින් නැවත මහ පොළොවේම උපදිනවා. හැබැයි පින්වත්නි අර අකුසල චේතනාව නිසා ප්‍රේතෙක් වෙලා උපදින්න පුළුවන්. එහෙම නැත්නම් මේ මහ පොළොවේම ඉන්නා වූ සතෙක් වෙලා තිරිසනෙක් වෙලා මහ පොළොවම ජීව අල්ලගෙන ඉන්න සත්වයෙක් කියලා උත්පත්ති ලබන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට පේනවා මේ ජීවිතයේ මේ ස්වභාවය වැරදුනොත් පටවි ධාතුව පටවි ධාතු විදියට අභ්‍යන්තරයෙන් පටන්ගෙන හෝ බාහිරයෙන් හෝ අපිට යම් විදියක මෙහි වැටහීමක් ඇති වුණොත් ඒක නිවැරදි අවබෝධයක් කරා යන්නට හේතුවක් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා හිතනවා පටවින් පටවිතෝ සංඤත්වා පටවින් අභිනන්දති. ඒ වගේම පටවිය කෙරෙහි සතුටටපත් වෙනවා. ඒ වගේම පට වියාමඤ්ඤති මේ පොළවේහි මම ඉන්නේ කියලා. ඒ වගේම පට විතෝ අභිනන්දති. පොළවෙන් ලැබෙන දෙය කියලා. ඒ කියන්නේ පොළවෙන් ලැබෙන ආදායම ආදී මේ තරම් මට අස්වැන්නක් ලැබෙනවා කියලා පොළවෙන් තමයි ලැබෙන්නේ කියලා. ඊට පස්සේ ඒ පිළිබඳවම සතුටු වෙනවා. පටවෙන් අභිනන්දති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අහනවා තංකිස හේතුව කියලා මොකක්ද මේකට හේතුව කියලා. අපරිඥාතං දස්සාති වදාමි. මේ පිළිබඳව අනවබෝධය. පෘථුවිය කියන ධාතුවේ ස්වභාවය දන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහේ පින්වත්නි අපිට හම්බෙන්නා වූ මේ පොළව මගේ කියාගෙන ඒ වගේම මම පොළවේ පිහිටලා ඉන්නවා කියන මේ ස්වභාවය ව්‍යාකරණයේ තියෙනා වූ එක්තරා පැතිකඩක්. ඒ කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා තමන්ගේ මනසින් දකපු ධර්මය ලෝකයට දේශනා කරන්නට. හැබැයි මේ දේශනා කිරීමට අත්ලක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් තමන් කල්පනා කර කර ඉඳි බැලුවා මේක කොහොමද ලෝකයට දෙන්නේ කියලා. සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ආරාධනාවක් කළා. ආරාධනාවක් කළාට පස්සේ කුමන දෙයක් කොහොමද මේ හිතේ පවතින ධර්මතාවයක් ලෝකයට විස්තර කරන්න කියන ප්‍රශ්නේ. එතකොට මේ හිතේ ඇතිවන ධර්මතාවය විස්තර කරන්නට ගත්ත භාෂාවක් ඒ භාෂාවට අවශ්‍ය වුණ ව්‍යාකරණයක්. හැබැයි අපි අද මේ ව්‍යාකරණයත් භාෂාවත් තුල සුතමය ඥානය අතින් කොටු වෙලා මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද කියලා තර්ක බුද්ධියකට යොමු කරලා අහනවා මිසක් පටවි ධාතුව කියන එක අවබෝධ කරගන්නට යෑමේදී හාත්පසින්ම වෙනස්. එතකොට මෙන්න මේ වගේ අපේ ජීවිතයේදී අපි පින්වත්නි මේ පටවි ධාතුවේ ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබන්නට නම් මේ තමන් පොළවේ ඉන්නේ පොළව මගේ මම පොළවේ ඉන්නේ කියන මේ ව්‍යාකරණය පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පටවි ධාතුව කියලා කියන්නේ මේ මුලින් පෙන්නනවා ඝන ගති ඒ කියන්නේ අපිට පෙන්නනවා ඒක දකින්න පුළුවන් වස්තුන් සමූහයක් ඒ පටවි ධාතුවත් එහෙමයි ඒ වගේම ආපෝ ධාතුව වායෝ තේජෝ ධාතුව වායෝ ධාතුව කියන මේ ධාතු හතර පිළිබඳවම පෙන්වා දෙනවා ඒවායේ පටවි ධාතුව වගේම ආපෝ ධාතුව පිළිබඳවත් මේ වැగిරෙන ස්වභාවය බන්ධන ස්වභාවය කියන මේ ස්වභාව ලක්ෂණයන් තියන්නා වූ යම් දෙයක් අපි මේ වැగిරෙන දේවල් ජලය කියලා ඒ ජලයට පොරබදනවා. ඒ වගේ මේ ජලය Tamanට අයිති කරගන්න හිතෙනවා. තේජෝ ධාතුව ගින්දර කියලා ඒ දේවල් ලබා ගන්න, ඒ දේවල් ඔස්සේ අපි මොනතරම් අසහනයකට, කනගාටුවකට දුකටපත් වෙනවද? වායෝ ධාතුව පිළිබඳ හොඳ වාතය නරක වාතය කියලා ඒ වගේම බෙදීම් සහිතව ඒ වායුව හොඳ ප්‍රදේශය නරක ප්‍රදේශය කියලා වෙන් කිරීම සහිතව මේ බාහිරව පවතිනා වායෝ ධාතුව වෙනුවෙන් පුදුමාකාර වෙහෙසක් මනුෂ්‍ය හිතේ මනුෂ්‍ය සංකාණයේ ඇති වෙනවා. මෙන්න මේ ස්වභාවය ව්‍යාකරණයක් සමග පටලව ගත්තට පස්සේ මම එක්කෙනෙක් ඒ වගේම මේ ධාතු ටික තව එකක් කියලා දෙකකටත් කඩා ගන්නවා. පුද්ගලයා වශයෙන් වෙනම ගන්නවා මගේ ධාතු මම බලනවා කියන තැනකට එනවා. එතකොට පින්වත්නි ධාතු කියන්නේ එක දෙයක් පුද්ගලයා කියන්නේ තවත් දෙයක් වෙනවා. මේ පුද්ගල సంతානයේම තියෙන ස්වභාවය ඒ වෙනසක් වෙලා තියෙනවා. ඒ නිසා අපි බැලුවොත් මේක ප්‍රායෝගිකව ජීවිතයට බොහෝම සරලව අපි මොහොතකට බැස ගන්න යනකොට පින්වත් එහි තියෙනවා සරලභාවයක්. සරලභාවයක් කියන්නේ අපි ගැඹුරු මොහොතකට එකපාර බැහැ ගන්නව නෙවෙයි. බොහෝම සෙමින් සෙමින් තමයි මොහොත ඇතුළට ඇතුළට ගැඹුරට යන්නේ. ඒ වගේ බොහෝම සරල තැනකින් පියවරක් තබා ගන්නට බැරුව තණ්හාමාන දිට්ඨි වලට යට වෙලා නම් අපි ඉන්නේ අපිට පින්වත්නි පිහිටක් පිළිසරණක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබෙයි කියලා හිතන්නටවත් බෑ. හැබැයි අපි නිහතමානී වෙනවා නම් අපි ආයිත් ජීවිතේ මුල් අවදී වගේම කුඩා තැනකින් පටන් ගන්න කුඩා තැනකට ගිහිල්ලා මේ දේ පටන් ගන්න නිහතමානී ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ ධර්මයේ තියෙනවා. කල්යාණ මිත්‍රයන් ඉන්නවා. ශාසනය තියෙනවා. ශාසනය කියලා පිහිටන්නේ පුද්ගලයාගේ මනස තුලමයි මේ ධර්මය. එතකොට අපිට මේ පටවි ධාතුව බුදුරජාණන් වහන්සේ දෙතිස් කොට්ටාසයට බෙදලා පෙන්නද්දී කොට්ටාස වශයෙන් බෙදලා පෙන්නද්දී පෙන්නනවා මේ කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදළු වකුගඩු ආදී මේ දේවල් ඝන දේවල් තුල පෙන්නනවා මේ පටවි ධාතුව ස්වභාවය පෙන්වන්නේ මේ ඝන දේවල් ටිකක් පෙන්නනවා හැබැයි බුදුරජාණන් වහන්සේට භාෂාවක දෙන්න පුළුවන් වුණු උපරිම මට්ටම බුදුරජාණන් වහන්සේ දුන්නා. නමුත් අපි අද ද්‍රව්‍ය අල්ල ගන්නව නම් මේක තමයි ධාතු කියලා. එහෙම නැත්නම් මේක බෙදාගෙන යද්දි පරමාණුවක් හරි නියුට්‍රෝන ප්‍රෝටෝන කියන ඒ ස්වභාවයක් හරි අල්ල ගන්නව නම් මේක ධාතු කියලා. ධාතුවක ස්වභාවය කියන්නේ නිස්සත්ත්වෝ නිච්චීවෝ ශුන්‍යෝ. ඒක සත්‍යයේ පුද්ගලය කියලා ගන්න බෑ. නිස්සත්තයි. ඒ වගේම ජීවයක් තියනවා කියලා ගන්නත් බෑ. නිජීවයි. ඒ වගේම ශුන්‍යයි. ඒ තුල ඇති දෙයක් නෑ. දැනෙන දෙයක්, ඒ දේ හඳුනගන්නෙත් පින්වත්නි අපි නාම ධර්මයන් තුලින්. දැන් සරලවම බැලුවොත් අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා. මේ ඉරියව්වේ මුලින් බොහෝම සැපසේ අපි ඉරියව්වට යොමු වෙනවා. යොමු වෙලා ටික වෙලාවක් යද්දී ශරීරයේ දැනෙනවා ඒ කොටස් වල තද ගති, බුරුල් ගති, ඒ වගේම පිම්බෙන හැකිලන ස්වභාවයන් වායෝ ධාතුවට අනුව, ඒ වගේම තේජෝ ධාතුවට අනුව රස්ණය දැනෙනවා, සීතල දැනෙනවා. මේ විදිහට අපිට එක එක ධාතුන් ස්වභාවයන් ශරීරයේ අපිට එන්නුම් කරන්නේ අපේ නාම ධර්මයන් හරහා. නාම ධර්මයන් කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන මේ ධර්මතා ටික මුල් කරගෙන තමයි අපි දකින්නේ මේ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි අපිට ඒ තරම් දුරට ගිහිල්ලා මේවා වෙන්නේ කොහොමද මේ විදියටද කියලා හිතන එක නෙවෙයි අපිට තියෙන්නේ. අපි මේ ඉඳගන්න ඉරියව්වේ තියෙන තද ගති බොරුල් ගති දැනනවා කියලා කියන්නේ වර්තමානයේ සිහිය පිහිටුවා ගත්තා කියන එකට හොඳම තියෙන නිදර්ශනය. තමන්ගේ ශරීරයෙන් තමන්ට ලබා දෙන සිහිය පිහිටියා කියන කාරණයට තියෙන හොඳම අත්දැකීම තමයි මේක. අපි බාහිරින් බලන දේකවත් බාහිර ලෝකයකවත් තියෙන දෙයක් නෙවෙයි. මේ අතීතය අනාගතය දෙකෙන් වෙන් වෙලා අතීතයේ තිබුණා වූ ඒ තමන්ගේ ජීවිතයේ රැස් කරගත තණ්හා දිට්ඨි මාන වලින් රැස් කරගත්ත ඒ අපේ රැස් වුණා වූ දේවල් ටික අපි පැත්තකින් තියලා අනාගත බලාපොරොත්තු ටිකත් එක්ක තියාගන්න දුක් සමුදාය පැත්තකින් තියලා මේ වර්තමානයේ මේ කයට සිහි ආවා කියන එක අපි දකිනවා නම් මේ තදවීමක් බුරුල් වීමක් කියලා කියන්නේ මේ පටවි ධාතුවේ ස්වභාවයයි. ඉතින් මේ පටවි ධාතුවේ ස්වභාවය එනකොටම අපි පටවි ධාතුව කියලා මේ දේවල් අල්ල ගන්නවා නම් ඇත්තටම ඒක භාෂාවකට යොමු කරද්දී තමන්ගේ කකුලේ මෙවැනි වේදනාවක් ආවා ඒ වගේ මතේ මේ වගේ වේදනාවක් ආවා කියන එක සාධාරණයි. හැබැයි ඒක කටුකුරුන්ජ සාමින්නාංශ කියන්නේ බබාගේ භාෂාව කියලා. ඒ බබාගේ භාෂාව කියන්නේ දරුවෙක් කුඩා දරුවෙක් නිවසක් හදා ගන්නවා සෙල්ලම් ගයක්. අපිත් ඒ සෙල්ලම් ගේට ගිහිල්ලා ආවට අපිට ඒක ගයක් කියලා සැලකීමක් නෑනේ. නමුත් ඒ දරුවට තියෙනවානේ මේ තමන් හදාගත්ත ගේ කියලා සංඥාවක්. අපිත් ඒ සෙල්ලංගියට ගිහිල්ලා එනවා. නමුත් අපිට ගියාට ගියා කියලා හැඟීමක් නැහැනේ. ඒ වගේ මේ ශරීරයේ තියෙන කොටස් ටික හැබැයි මේ අතේ වේදනාවක්, පයේ වේදනාවක් කියලා කියනවා, තද වෙනවා කියලා කියනවා. මේ ශරීරයේ දැඩි පුපුරු ගැහිමක් තියෙනවා කියනවා. හැබැයි ඒ තැඹල මේ මතුවලා ඉන්නේ තද ගතිය තියෙන තැන නෑ. ශරීරයේ සිය යොමු කරලා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට පේනව නැවත ඒක ගොරුරු ගතියකින්. මේ තද ගතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයක් තමයි අපිට ගෙනල්ලා දෙන එකම පණිවිඩය එච්චරයි. මේ ශරීරය දිහා මොන විදියක බලාගෙන හිටියත් ඒ නාම ධර්ම හරහා ගෙනල්ලා දෙන පණිවිඩය නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. නමුත් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය බලන්නේ නැතිව ඒක අපි බලෙන් ගන්න ගියොත් අපි මේ වෙන දෙයට සරලව මුහුණ දෙන්නේ නැතිව අපි ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්න ගියොත් අපිට මොකද වෙන්නේ කියලා අපි බලන්න. ඒ කියන්නේ ඒක වෙහසක්. ඒක විතර්කයක්, රළු විතර්කයක්. අපි අර දැනෙන දේ තුල හිත තබාගෙන ඉන්නකොට අපිට පේනවා ඒ දේ වෙනස් වෙනවා. පටවි ගතිය තියෙන තැන හැම වෙලාවකම තද ගතියක් තියෙන්නේ නැහැ. එතකොට අපි දකින්නේ මේ මගේ කකුලේ පටවි ගතිය කියලා නෙමෙයි. පටවි ගතිය ශරීරයේ කොහේ හෝ දැනෙන ස්වභාවයට හිත තියාගෙන ඉන්නවා ඒක බටවි ගතිය කියලා. නැතුව ඒකට මමත්වය ආරෝපණය කරපු ගමන් අර අසුතව පෘතුජනයා හිතන්නේ මම පෘථුවියේ පෘථුවි ධාතුව මගේ කියන ඒ ස්වභාවයට අවිපත් වෙලා. ඒ අසුතව පෘතුජනයාගේ ස්වභාවයෙන්ම අපි කල්පනා කරනවා නම් ඉතින් අපිත් ඒ පැත්තකට යනවා එතකොට. ඒක නිසා ඒ වගේම අපිට තියෙන පින්වත්නි ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවයේ කියන දවසක් ගෙවන්නේ මේ ඇවිදිමින් ඒ වගේම සිටගෙන ඉඳගෙන ඒ වගේම නිදන ඉරියව්වේ නිදි වරමින් ඒ වගේම නිශ්ශබ්දව මෙන්න මේ කියන්නා වූ ඉරියව් ටිකෙන් තොර දෙයක් අපේ ජීවිතේ වෙනවද කියලා බැලුවොත් කොහෙවත් නැහැ ඒක නිසා මේ සතිය පිහිටීමට මෙතන බාධාවක් කියලා වෙන කිසිම තැනක් නැහැ. හැබැයි අපි ඒක බොහොම සරල තැනකින් පටන් ගන්න. සරල තැනකින් කියන්නේ තමන්ගේ මනස යම් වෙලාවක නිදහස් වෙනවද යම් තැනකට ගියාට පස්සේ එතනින් අපිට පටන් ගන්නට පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ දවසකට පරයන්කය නොවි අනික් කොටස් වලත් අපිට යම් යම් වෙලාවක සිහිය පවත්වන්න පුළුවන් තමන්ගේ මනස නිදහස් වෙන තැනක් තියෙනවා නම් ඒ වෙලාවේ අපි ඒ දේ තුල සිහිය පවත්වනවා. හත්හැරන දේ පිළිබඳව දුක් වෙන්නේ නැහැ. මේ තරම් මට බැරි වුණා කියලා පස්සත්තාපේ වුණොත් ඒ ප්‍රමාණයටම තමන්ගේ සිහිය ගිලිහී යෑමක් වෙනවා. අන්න ඒ නිසා අපි ඒ වෙලාවේ සිහිය පිහිටනවා මේ කියන්නා වූ පටවි ගතිය. පටවි ගතිය කියන්නේ මේ දත් ටික කෙස් ටික ලොම් ටික නියතික කියන මේවා දුන්නෙත් අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේවයි මේ තද ගතියක් තියෙනවා කියන එක පෙන්වන්න දීපු ටික. අපි ඒක නෙවෙයි මේ ඒ ස්වභාවය තියෙන දෙයක හරි අපි හිත පිහිටවනවා. හැබැයි හිත පිහිටවලා අපි බලාගෙන ඉන්න එකක් විතරයි කරන්නේ. බලාගෙන ඉන්නේ දෙනෙත් දෙකෙන් නෙවෙයි මනසින් බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. හැම වෙලාවකම අපි ඒක බලන්න පරීක්ෂණාත්මක න්‍යායකින් බලනකොට අපිට ඒක මේ දහමත් එක්ක අපි ගොඩාක් කැමති නෑ ඒකට. ඒ කියන්නේ අපි පරීක්ෂණයක් කරනලා බලාගෙන ඉන්නවා ඒ දිහා බලාගෙන ඉන්නේ මේ මේ අසවල් දේ වේවා කියන අදහසින් නෙමෙයි. මේ දේ මට වුණොත් හොඳයි කියන අදහසකින් නෙමෙයි මොකක්ද වෙන්නේ? Tamange තද ගතියක් දිහා බලාගෙන ඉන්නේ පරීක්ෂණාත්මක ක්‍රමයකින් මොකද්ද මේක ටිකකින් වෙන්නේ? ඒ වගේම එතනම අපිට පේනවා ඒ ධාතුවේම පටවි ලක්ෂණයේම අනිත් පැත්තට ඒ තුලම් බලාගෙන ඉන්නකොට ඒක නැවත බුරුල් භාවකින් තමන්ගේ කය සැහැල්ලු වෙලා ඒ දරදඩු ගතිය තිබුණු තැන ආයි වේදනාව නැති වෙලා ඒ රළු ගතිය නැති වෙලා පහසුවක් දැනෙනවා. ඉතින් මේ පඨවි ධාතුවේ ස්වභාවය මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇවිදින වෙලාවක උනත් සක්මනක දැනෙනවා අපිට හොඳට කකුලට මේ වැලිකටවල පිහිටීම ඒ වගේම තමන්ගේ කකුලේ මේ වැලි කැට ඇන්නකොට රළු ගතිය. බුරුල් ගතිය කියලා මේ රළු ගතිය බුරුල් ගතිය කියන්නේ අපිට ඒක පටවි ධාතුව කියලා නොකියුවට ප්‍රශ්නයක් නැහැ. අපිට දැනලා තියෙන්නේ ඇත්තටම මේ ධාතු ලක්ෂණ නක්. හැබැයි අපි ඒක අර ටිකක් අපි ගැඹුරු කරන්නට නානාවිද දේවල් දාලා අපි කියන්න යනවට වඩා අපිට යමක් කියද්දී ඒක බොහොම සරලව ඉදිරිපත් කරගන්න පුළුවන් වුණොත් මේ Tamanට දැනුණා මේ පොළවේ පාය පිහිටවද්දී මේ දින රළු ගතිය ඒ වගේම කම්පණය චංචල ස්වභාවය මේ දෙයක් අල්ලගත්ත කියන්නේ අපි වර්තමානයේ සිහිය පිහිටියා කියන එකට හොඳම නිදර්ශනයක්. ඒ වගේම අපේ හිත පිට ගිහිල්ලා නැහැ අපි අරමුණෙන් පිහිටලා ඉන්නවා කියන එකට හොඳම දැනීමක්. ඒ වගේ සරල දෙයක් ඉදිරිපත් කළොත් ඒකත් අර අපි ඇත්තටම දැනගෙන හිතින් තිබුණොත් හොඳයි. අර ඒ කියන්නේ අපි මේක ඉදිරිපත් කරද්දී තමන්ගේ කායට දැනෙන වේදනාවක් කියන මේ මගේ වේදනාවක් කියලා ගන්න නැතුව මගේ කායට මෙවන දෙයක් වුණා කියනවට වඩා මේ වගේ දැනීමක් ඇති වෙනවා. කකුලේ පතුලේ මේ වගේ දෙයක් ඇති වෙනවා කිව්වා භාෂාවක. එතකොට දැනගන්නවා මේ අහන කෙනා ඇත්තටම මේ මිනිස්සු කියන්නේ මේ වෙච්ච දෙයක් කියලා. මේ වෙච්ච දෙයක් ප්‍රායෝගික දෙයක් කියලා. එහෙම නැතුව මට පටවි ධාතුව වැටුණා කිව්වට ඒ විස්තරේ කොහොමද වැටුනේ කියන කාරණේ නැවත පැහැදිලි කරන්න අන්න ඒ නිසා අපිට මේ දැනෙන්නා වූ ස්වභාවයන් පැවිදින වෙලාව ශරීරයේ තද වෙන ගති පේනවා ඒ වගේම ශරීරයේ බුරුල් වෙන ගති පේනවා හිසේ තද වෙන ගති මේ විදිහට අපි වෙන් කරගෙන තිබුණාට කොහේ හෝ ශරීරයේ දැනනවා නම් තද ගතියක් බුරුල් ගතියක් අපි මේ කියනවා පටවි ධාතුවේ ලක්ෂණය පෙන්නන වෙලාවේ අපි ඒක බලන්නේ නැතුව ඊයින් එහාට මේක වේදනාවක් මේක දරන්න බෑ කියලා අපි අත්හැරියොත් ඒ වෙලාවේ අපි මේ දෙන්නා වූ පණිවිඩයෙන් ඉවත් වෙලා යනවා. ඒක පින්වත්නි එකපාරටම බෑ. අපි එක දවසක් විනාඩි දෙක තුනක් මේකට උත්සාහ කරනවා. ඊළඟ දවස් විනාඩි 5ක් 10ක් 15ක් විදියට මේක වරින් වර වරින් වර දියුණු කරගත්තොත් ඒ තැනත්තාටම පේනවා වෙනදට වඩා තමන්ගේ ජීවිතයේ දියුණුවක් තියෙනවා. එහෙම නැතුව මේක අපි මනින්න ගියොත් ඉඩකඩම් වලින් තමන්ගේ දියුණුවක් තියනවද කියලා, දේපල වලින් තියනවද කියලා. ඒක පින්වත්නි අර අසුතවත් භාවයේ ලක්ෂණය. අන්න ඒ නිසා පඨවි ධාතෝ වගේම ඒ ඇවිදින වෙලාවේදී ඉඳගෙන හිටියත් ඒ වගේම ශරීරයේ වැතිරිලා හිටියත් කායික වෙහස හුඟක් තියෙන වෙලාවක පින්වත්නි නමුත් කයේ වැතිරිලා ඉන ස්වභාවය ඉත තියාගෙන හිටියොත් මුළු කයම කම්පන ස්වභාවයකින් දැනෙන්න පුළුවන්. සෙලවි සෙලවි සෙලවි සෙලවි තියෙන දෙයක් විදියට. ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ශරීරයේ තද වෙච්ච තැන් එක බලක් දෙපලක් පිහිටලා තියෙන ආකාරය තමයි දැනෙන්න පුළුවන්. ඒ වගේ ඉරියව්වල සමහර කෙනෙකුට තියෙනවා මේ පර්යංකේ සක්මන දෙකෙන් ශක්තිමත් කරන ගමන් අර වගේ ඉරියව් පාවිච්චි කරන්න පුළුවන් බොහෝම පැහැදිලිව මේ අරමුණුව අරමුණ මීට වඩා හොඳට වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ලොකු වෙහෙසක් ගන්නවා තමයි මේ අරමුණේම හිත පිහිටවන්න වෙනස් නොවෙන්න හිත ඇතුලෙන් වෙහෙසක් ගන්නවා. නමුත් අර වගේ සරල වෙලාවක කොහොමද දන්නවා යන්නේ නිින්දට කියලා. මේ වගේ දේවල් බලාගෙන ඉඳිද්දී බොහෝම සරලව මේ ක්‍රියාවලිය වෙනවා පේනවා. ඒ වගේම හිත නිදහස් වෙන වෙලාවක් වෙන ඕනෑම වෙලාවක් වැසිකිලි කැසිකිලි කෘත්‍ය වුණා. ඒ හැම වෙලාවකම තියෙන නිදහසත් එක ජීවත් වෙනකොට තමන්ගේ ශරීරයේ මේ තියෙනා ඕ ස්වභාවයන් පිළිබඳව පණිවිඩ රාශියක් තමන්ට එනවා. ඒ වගේ ආපෝ ධාතුව පිළිබඳවත් වැగిරෙන ස්වභාවය අපිට දැනෙනවා. ඒ වගේ මේ වැගිරෙන දේවල් පෙන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මුත්‍රා සෙම් සොටු ආදිය තුලින් අපිට මේ වැගිරෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ වැගිරෙන ස්වභාවය තුළ අපි බැලුවොත් පින්වත්නි සමහර වෙලාවට තමන්ගෙන් කෙල වැක්කිරෙනවා පහළට. නමුත් සෙම වැක් සොටු වැක්කිරෙනවා. මේ පුද්ගලයා ඉන්නේ 100 නමුත් දකින්න කෙනා හිතන්නේ අනේ මේ මිනිස්සයා මෙහෙමත් මේ ඉන්නවනේ කියලා. නමුත් මේ මිනිස්සයා ඉන්නේ සිහියෙන්. මේ පැත්තක ඉන්න අපිව ඒකට කිපෙනවා. ඉතින් අපිට ලොකු සහනයක් ඒ පුද්ගලයා ඇත්තටම විඳිනවා. මේ දේවල් මෙහෙම වැగిරලා ගියා කියලා වැగిරලා ස්වභාවයේ ලක්ෂණය නම් ඉතින් මොනවා කරන්නද? ඒක නිසා අපිට ඒ වගේ දේවල් දැනෙනවා. වැగిරන ස්වභාවය ඒ වගේම ශරීරයේ තියෙනවා පාවෙන ස්වභාවයන් එහාට මෙහාට පැද්දෙන ස්වභාවයන් ඒ මොන දෙයක් වුණත් මේ කලබල නොවී මේ ලක්ෂණයක් ධාතුන්ගේ පෙන්눔 කරන්න කියලා හිත හදාගෙන ඒ දිහා බලන්න පුළුවන් නම් අපිට අපේ ඒක පරයන්කේ වෙන්න පුළුවන් සක්මනේ වෙන්න පුළුවන් එදිනදා වැඩ කටයුතු වලදී වෙන්න පුළුවන් මේක අපේ භාවනාවේ දියුණුවක් ඊළඟට පින්වත්නි තේජෝ ධාතුව බැලුවොත් උෂ්ණයත් රස්නීය ස්වභාවයක් ඒ වගේම සීතල ස්වභාවයක් තියෙන මේ ලක්ෂණ දෙකම තියෙනවා. ලක්ෂණ දෙකක් පෙන්වුම් කරන්නේ වරක අපේ ශරීරය දිහා බලාගෙන ඉඳි දැඩි රස්නයක් තියෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ රස්න ප්‍රදේශය දිහාම බලාගෙන ඉඳි සමහර වෙලාවට ඒ ප්‍රදේශයේම නැවත ඒ රස්න ස්වභාවය ඉවත් වෙලා සීතල ස්වභාවයක් තියෙනවා. මේ ධාතුන්ට ඒකයි භූත කියලා කියන්නේ මේ තියෙන දේ නෙමෙයි පෙන්වන්නේ. වේලාවකට මේ පැත්තකින් එක දෙයක් පෙන්වනකොට අනිත් දේ යටපත් වෙනවා. අනිත් පැත්තේ එක දෙයක් පෙන්නාදී පඩවි ධාතුව පෙන්නාදී ආපෝ ධාතුව යට යනවා. මේ වාගේ ශරීරයේ මේ ධාතුන් හතරෙන්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රකට වෙලා පේන්නේ එක ධාතුවක ස්වභාවය. ඒකනේ පින්බතුන් දැන් මුලින් ඉඳපු ඉරියව්වේ දැන් වෙනකොට අපිට පවත්න්න බෑ. මේ පෙන්වන්නේ අපිට ධාතු ලක්ෂණයන් ටික. අපි ඒක වේදනාවක් වශයෙන් අපිට එනවා. අපි ඒකට ඉක්මන් වෙලා ඉරියව්ව මාරු කරනකොට අපිට ඇත්තටම මේ ධාතුන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නට පහසුවක් වෙන්නේ ඒකට අපි ටිකක් වෙලා හෝ වැඩියෙන් කාලයක් ගෙවලා දිනෙන් දින දිනෙන් දින ඒකට යොමු කරන කාලය වැඩි කළා. අපේ ශක්තිය සකසා ගත්තොත් අපි එන්න එන්න මේ ධාතු ගුණයන් ඔස්සේ අපේ මනස නිකන් හුරු වෙනවා භාවනාව. භාවනාවම තමයි මෙහිදී තියෙන්නේ. සතිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පැවැත්ම වගේ ඊට පස්සේ අපිට දැනෙන්න ගන්නවා. අන්න ඒ නිසා මේ තේජෝ ධාතුවේ ලක්ෂණය විදියට මේ ප්‍රශ්නය ගත්තී එක වෙලාවකට සීතල මේ විදියට නානාවිත භාවයෙන් වෙනස් වෙලා පෙන්눔 කරනවා. ඒක සක්මනේදී වෙන්න පුළුවන් උදෑසන කාලේ එක විදියකට දැනෙනවා. ඒ වගේම උදෑසන කාලේ සීතලට දැනෙනකොට සවස් කාලේ රස්නේට දැනෙනවා. ඉතින් මේ ධාතු ලක්ෂණය තමන්ගේ ශරීරයේ මේ විදිහට දැනෙනවා කියලා කියන්නේම තමන්ගේ හිත වර්තමානයේ. හිත ධාතු ගුණයක් බලන්නේ. හිතේ ධාතුන්ගේ ලක්ෂණය අවබෝධ කරගන්න. තමන්ගේ කයේ හෝ මේක තියෙන්නේ මේ ධාතුවයි කියලා කියන්න හෝ දෙයකට වඩා ඒ දිහා පරීක්ෂණාත්මක ක්‍රමයකින් බලාගෙන ඉදෙද්දී ඇත්තට මේ ධාතුන්ගේ ස්වභාවය Tamanට අවිල්ලා පණිවිඩයක් දීලා යන්නේ පණිවිඩය අපිට දරන්න බෑ අපි හිතන්නේ ඒක පණිවිඩයක් නෙවෙයි මේ තමන්ගේ භාවනාවට වෙන බාධාවක් කියලා. නමුත් ඒ බාධාව හරහමයි තමන්ගේ ජීවිතයේ අවබෝධයක් කරා යන්නට මේක පිටුවහලක් වෙන්නේ. ඒ වගේම අපේ විශේෂයෙන්ම වායෝ ධාතුව පිළිබඳව බැලුවොත් ඒ වායෝ ධාතුව තමයි අපි ආනාපාන සතිය වශයෙන් බැලුවත් කුසිය තියෙනා වායෝ ධාතුව තියෙනවා පිම්බීම හැකිලීම වශයෙන් ඉතින් මේ අංගමංගානුසාර වාතය කියලා ශරීරයේ මේ අංගයන්ගෙන් ඔසවීම් නැවීම් ආදීට අවශ්‍ය කරන්නා වූ දේවල් මේ වායෝ ධාතුවේ නානාවිද දේවල් ශරීරේ කරන්නට අපිට උපකාරයක් වෙනවා. ඉතින් ඒ කියන්නා වායෝ ධාතුව පිම්බෙන හැකිලීම් ස්වභාවයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ශරීරයේ Tamanට ඉදිරියට නිරායෑමක් උසේ ඉදිරියට નિરાයෑමක් ඒ වගේම හැකිලීමක් ස්වභාවය දන්නවා. හැබැයි මේ වායෝ මේවායේ ධාතුන් ස්වභාවය යම් කෙනෙකුට ඒ තරම් ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒ පුද්ගලයා හිතන්න හොඳ නෑ මේ මට ආනාපාන සතිය දැනුන්නේ වායෝ ධාතුව දැනෙන්නේ නෑ ඒ නිසා මම මේ භාවනාවට අබහුවේ කෙනෙක් කියලා. මේ කරන්න බෑ කියන ස්වභාවයකටපත් වෙන එක නෙවෙයි තියෙන්නේ. ඒ වෙලාවේ සමහර විට වායෝ ධාතුවේ ස්වභාවය අහු නොවෙන්න පුළුවන්. ඉතින් අහු වුණා කියලත් ඇත්තටම වායෝ ධාතුවේ ස්වභාවය වායෝ ධාතුවමයි. ඒක අපිට තිබුණා කියලා රන් රිදී මසු ගහවණු ටිකක් හම්බුණා වගේ වෙනසක් නැහැ. පිට වෙලා ආවෙත් බාහිරින් යන්නෙත් බාහිරට. ඉතින් මේ නාසයට ඇවිල්ලා යන ටිකට අපි යෝග තිබුණයි නැහැ කියලා ලොකු තමන්ගේ හිතේ වෙනසක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒ දේ දිහා බලාගෙන ඉන්නකොට වායෝ ධාතුවේ පේනවා වායෝ ධාතුව නාස්කුවරයෙන් ඇතුල් වෙනවා පිට වෙනවා ඒ වගේම පිම්බීම හැකිලිම වශයෙන් ශරීරයේ ක්‍රියාවලිය ඒ වගේම වායෝ ධාතුවේ ශරීරයේ වීසිකිරීම ශරීරයේ තෙරපන ගතිය තද වෙන ගතිය මේ වායෝ ධාතුවේ ලක්ෂණ ටිකක් නැවත නැවත ගිහිල්ලා ඒ ධාතුන් හරහා නැවතත් අහු වෙනවා පටවි ධාතුව. ඒ පුද්ගලයා කාලයක් තිස්සේ වඩන වඩපු ජීවිතේ පුරුපුරුදු කරපු බොහෝ පැතිකඩවලට යන්නට අපිට මේ මොන හෝ භාවනාව ක්‍රමයක් තුළින් අපිට මඟ පෑදෙනවා. අන්න ඒ නිසා අපිට මේ ආනාපාන සතිය දිහා බොහෝම සූක්ෂමව බලාගෙන ඉද්දී ඒ ආනාපාන සතියේ ස්වභාවය එන්නින්නම අඩු වෙනවා. ඒ රළු ගතියෙන් පටන් ගන්නව රළු ගතිය බොහෝම දැනෙන නොදැනෙන මට්ටමට ගිහිල්ලා නැති වෙලා යන ස්වභාවයටපත් වෙනවා. නැති වුණා කියන්නේ පින්වත්නි ඒක අපි සුභයක් විදියට කල්පනා කළොත් ඒ පුද්ගලයාට ඒක යහපතක්. ඒක බාහිරින් ආව ඒ සාපේක්ෂව ඊට සාපේක්ෂවම අපේ ජීවිතයේ වායෝ ධාතුවේ ස්වභාවය මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වගේම ජීවිත අවබෝධය වගේම කෙලෙසුන්ගේ අප්‍රමාණ ගෙවීමක් තියෙනවා. මානසික සහනයේ උපරිම වර්ධනයක් තියෙනවා. මානසික ආතතියේ උපරිම අඩුවීමක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය දකිනකොට එන්නෙන්නව පුද්ගලයා විශ්වාස කරනවා තමා තුළින් මේ ධාතු ගුණයන් හඳුනා ගැනීම තුළ තමන්ගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා කියන එක ඒ තැනැත්තාටම දැනෙන්න ගන්නවා. ඒක මේ ලෝකේ අනිත් අය සැනසෙනවා කියලා තමන් බැඳ බැඳ ඉන්න ස්වභාවයක් විතරක් නෙවෙයි. සැනසුණු කෙනාට ගෞරව දක්වන ක්‍රමයක් නෙවෙයි. තමා තුලින්ම නිපදවා ගන්නවා ශක්තිය. ඒ ශක්තිය කිම්මත්නි කාටවත් වෙනස් කරන්න බෑ. තමන් දකින්නේ මේ ශරීරයෙන් ස්වභාවයන් ටිකක්. නමුත් තමන්ගේ ජීවිතේ වෙන පරිවර්තනය බැලුවොත් අතිවිශාලයි. ඒ වගේ මේ වායෝ ධාතුවේ ස්වභාවය අපේ නිරීක්ෂණය කරන්නේ තමන්ගේ ඉන්ද්‍රියාවේ පරයන්ක ඉන්න වෙලාවේදී බොහෝම හොඳට වැටහෙනවා. ඒ වගේම සක්මන ගමන් කරද්දී කෙනෙකුට નિરાයාසයෙන්ම වායෝ ධාතු ස්වභාවය තමන්ට මතුවෙනවා නම් මේක ආනාපාන සතිය වශයෙන් පිම්බීම හැකිලිම් වශයෙන් ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩාක් දුරට බොහෝ ගුරුවරු ඒක අනුමත කිරීමක් කරන්නේ නැහැ. සක්මනේ තමන්ගේ දෙපා මත තමන්ගේ හිත පිහිටවල යන ගතියට තමයි ඒ සමග පටවියාපෝ තේජෝ ආයෝ කියන ධර්මතා අවබෝධ කිරීම තමයි උගක්ම අනුමත කරන ක්‍රමය. ඒ නිසා මේ විදිහට වැටහෙනවා නම් නමුත් කලාට අපිට තේරෙනවා මේ පිළිබඳව පීඩාවක් නැත්නම් පරයන්ගේ ක්‍රමයටම මේ ධාතුන් පිළිබඳව අවබෝධයක් ලැබෙනවා නම් ඒක ජීවිතේ දියුණුවක්. මේ විදිහට පින්වත්නි අපිට මේ ධාතු අතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධාතුන් කියන දේවල් අපිට දේවල් වශයෙන් ගන්නට ඇත්තටම දෙයක් නැහැ. නමුත් මේක භාෂාවක් වශයෙන් ලෝකයට දීමේදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ වචන ටික. ඒ වගේම මේවා තියෙන්නේ කොහෙද කියලා පෙන්වන්නට කෙස්ලොම් නියදස් සම්මස්නහර ආදී ඒ ටික පෙන්වුවා. අපි අද අපි බාහිරින් බැලුවොත් ගස්වැල් ඇල දොළඹ ගංගා කියලා මේ ටික පෙන්නනවා. හැබැයි මේ ආධ්‍යාත්මික පටවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ සතර මහා ධාතුවේ ස්වභාවය යම් කෙනෙක් අවබෝධ කරව ඒ පුද්ගලයාට බාහිර කියලා වෙන් කිරීමක් නැහැ. යා අත්‍යස්තිකා පටවි ධාතු, බාහිරා පටවි ධාතු, පටවි ධාතුත් හේව සංකම් ගච්ඡති. එතකොට මේ පුද්ගලයාට ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් කිරීමක් නැහැ. තමන්ගේ ජීවිතයේ මේ ස්වභාවය අවබෝධ කළා නම් මේ පුද්ගලයා දන්නවා බාහිර ලෝකයේ තියෙන මෙච්චරයි. තමන්ගේ ජීවිතයේ අජ්ජත්තම්බා කාය කායානුපස්සී විහෙරති කියලා කියන්නේ තමන්ගේ ජීවිතය අවබෝධ කළා නම් බාහිරය කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අද බලන්නේ අපි බාහිර පුද්ගලයාගේ ස්වභාවය බලලා බාහිර ලෝකය බලලා අපි හදනවා මේ ධාතුන් අවබෝධ කරගන්න. ඒ වගේම සුතමේ ඥාණයෙන් කල්පනා කළා විතර්ක වශයෙන් මේ තමන්ගේ පාඨවි ධාතුවයි කියලා වචන වශයෙන් කල්පනා කළා අනිත්‍ය දුක් අනාත්මයි කියන වශයෙන් කල්පනා කළා අපි බලනවා මේ ධර්මතා අවබෝධ වෙයි කියලා. වායෝ ධාතුව බැලුවොත් පින්වත්නි ගෙවිල යන ස්වභාවය බලාගෙන හිටියානම් අපිට දැනෙන පණිවිඩය එකම අනිත්‍යයි කියලා. නිට්ටය නම් ගෙවෙන්න විදියක් නැහැ. තේජෝ ධාතුව බලාගෙන ඉඳිද්දී තේජෝ ධාතු ස්වභාවෙම තියෙනවා නම් ඒක නිට්ටයයි. හැබැයි තේජෝ ධාතුව තවත් ස්වභාවයකට වෙනස් කරනවනේ අනිත්‍යයි. ඉතින් අපිට මේ දෙන පණිවිඩ එකක් කෘතිමව ගන්නා උදය තවත් එකක්. කෘතිමව ගන්නා උදය ගන්නේ තමන්ගේ සුතමේ ඥානෙ ඉදිරියට දාගත්ත කෙනා. ඒ වගේම සුතමේ ඥානෙ තිබුණත් එයා ඇත්තටම නිවැරදිව පාවිච්චි කරනවා නම් මේක කිසි වරදක් නෑ. ධර්මයේ දේශනා කරන්නේ ධර්මයේ අහන්නේ සුතමේ ඥානෙ පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට පහුර පාවිච්චි කළ ඈතර වෙන්න කියලා. හැබැයි අපි පහුර කර තියාගෙන යන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඉදන් නිසා ඉදන් පජහස කියලා දේශනා කරනවා මේ නිසා මේක දුරු කරන්න කියලා. ඒක රතවිනි සූත්‍ර බැලුවත් පින්වත්නි හොඳට පේනවා එක රතයකින් යන්න ඊළඟ රතයට ගොඩ වෙනවා අර රතය අත්හරිනවා. ඊළඟ රතයට ගොඩ වෙනවා අනිත් රතය අත්හරිනවා. මේ විදිහට රත හතක් විදිහට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා මේ දැනුම ඒ පුද්ගලයාගේ ඥානය වශයෙන් වෙනස් වෙන්නේ එකකම පිළිටාගෙන ඉඳගෙන මට සීලයම හොඳයි මම මේ සීලයෙන් යනවා කියලා. ඒ වගේම චිත්ත විසුද්ධියම දැන් පොඩ්ඩක් ඉදේ දැන්පත් බව මෙතනින්ම ඇති කියලා. ඒ පුද්ගලයාට කවදාවත් ඒ ධර්මයේ හිරවීමක් නිසා හැම දෙයක්ම ගන්න පින්වත්නේ අපේ අවශ්‍යතාවය උදෙසායි. අපි මේ පඩවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර පිළිබඳව බලන්නේ අපේ අවශ්‍යතාවය උදෙසායි. අපි බලන්නේ මේ දිහා පරීක්ෂණාත්මක ක්‍රමයකින් බලන්නේ ඒ බලනකොට අපිට අහුවෙන්නා වූ ස්වභාවය නිවැරදිව ඉදිරිපත් කළොත් ඒ පුද්ගලයා කමඨහන වශයෙන් නිවැරදිව පිරිසිදු භාවයකටපත් වෙනවා. ඒ නිසා අපිට හැම වෙලාවකම අපි ඊට අනුග්‍රහ දක්වන්නට මේ ධර්මයේ වශයෙන් අපේ ජීවිතයට හේතුවක් කරගන්නවා. ඒක පදනම් කරගෙන අපි මේ ධාතුන් අවබෝධ කරගන්නට හේතුවක් කරගන්නවා. ඒක සෝවාන් පුද්ගලයා ගැන සඳහන් වෙන්නේ තණ්හාවෙන් මාන්නයෙන් දිට්ඨියෙන් කියන මේ ස්වභාව තුනෙන් දිට්ඨිය පිළිබඳව උන්වහන්සේට මඤ්ඤණාවක් නෑ. පඩවෙන් පඩවිතෝ අභිජානාති. එතකොට උන්වහන්සේ පොළොව වශයෙන් කියලා පෘථුවිය පෘථිවිය වශයෙන් මන නුවණින් දන්නවා කියලා. එතකොට කවදාවත් ඒ පුද්ගලයා මේ ලෝකයේ මා තමන් කියලා මම මගේ පටවිය මගේ පොළව මගේ ජලය ඒ වගේම මගේ ගින්දර මේ කියන්නා වූ ද්‍රව්‍යයන් සමග පොරබැදීමක් කරන්නේ නැහැ. හැම වෙලාවකම තමන් අවබෝධයෙන් දකිනවා දිට්ඨිය වශයෙන් මගේ කියලා ගත්ත දේවල් ගයක් නැහැ. ඒ තුලම තිබුණේ පට වියාපෝ තේජෝ ආයෝ කියන මේ ධර්මතා ටික රූප ධර්මතා ටික හඳුනා ගන්න තිබුණ මානසිකත්වය කියලා කියන්නේ නාම ධර්ම ටික. වේදනාව සංඥා චේතනා කියන මේ දේවල් වලින් හඳුනාගත්තා. එතනින්ම පින්වත්නි අපිට ලොකු සහනයක් සැනසීමක්. අන්නේ ස්වභාවයටපත් වෙන්නට අපිට ඉන්න අනතුරුව ඒ පුද්ගලයාටත් හැබැයි සෝවාන් පුද්ගලයාටත් මාන මානයේ වශයෙන් ඒ වගේම තණ්හා වශයෙන් නැවත ප්‍රපංචයන් නැති විය හැකියි. එයින් එහාට යද්දී සකු르දාගාමි අනාගාමි පුද්ගලයාටත් මේ දෙකේ ස්වභාවය තියෙනවා. මාන්නයත් තණ්හාව. ඒ වගේම රහතන් වහන්සේ බවට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරද්දී මේ සියල්ලෙන්ම ඉවත් වෙලා උපරිම මානසික සාහනයකටපත් වෙච්ච බව. මේ සූත්‍රයේ පින්වත්නි ඇතුළත් වෙච්ච කාරණාවලින් විස්කාරණා 24න් හතරක් විතරක් අපි මේ වෙලාවේ අද දවසේදී මේ පින්වතුන්ගේ භාවනා කටයුතු සඳහා අනුග්‍රහයක් විදියට අපි මේ කාරණා හතරක් මතු කළේ. ඒ නිසා අපේ ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් මේ කියන්නා වූ ධර්මතාවට අවධානය යොමු කළා. රූපය කෙරෙහි අවබෝධය යුතුව ජීවිතයේ සසර දුකින් මිදීමට මේ ආත්ම භාවය තුලදීම මේ ධර්මයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගමු. ඒ වගේම මේ ශාසනය ලෝකේ ආරක්ෂා කරන දෙවි දේවතාවුත් මේ කුසල් අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටාච මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම්පරං එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු එත්තාවතාච අම්මේහි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු